භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණයි අදත් අපි සූදානම් වෙන්නේ ධම්මානුපස්සන ධර්ම සාකච්ඡා මාලාවේ තවත් සාකච්ඡාවක් සිදු කරන්න. අද අපි සාකච්ඡාවට බඳුන් කරන්නට බලාපොරොත්තු වෙන්නේ කෙනෙකුගේ හිත තුළ ශ්‍රද්ධාව වැඩි දියුණු කර ගැනීමට උපකාරී වෙන රත්නත්‍රය අතරින් සංඝ රත්නය පිළිබඳව සංඝ ගුණ පිළිබඳව සාකච්ඡා කරන්නට. ත්‍රිවිධ රත්නයේහි අවසාන රත්නය වන සංඝ රත්නය පිළිබඳව සංඝ ගුණ කියන්නේ මොනවද? සංඝ රත්නය කියන්නේ කාටද? ඒ වගේම ඒ සංඝ ගුණ වලින් ශෝභමාන වූ උදවියට ගරු කළ යුත්තේ කෙසේද? ඒ වගේම එවන් පිරිසක් බිහි කිරීම සඳහා ගිහියන් විදිහට ඔබ දායක විය යුත්තේ කෙසේද කියන කාරණාව පිළිබඳව අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් සිරිත් පරිදි අපේ මේ ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡා මාලාව සුපෝෂණය කරන්න තමන් වහන්සේගේ වටිනා ධර්මඥානය ඔබ හා බෙදා ගන්න අදත් ඔබ අප කෙරෙහි මහත් කරුණාවෙන් යුතුව මේ ධම් සභා මණ්ඩපයේට වැඩම කර සිටිනවා. කලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානය, ඩුබාහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානය කියන ස්ථානයන්හි ආධිපත්‍ය ඔබවන ත්‍රිපිටකාචාර්ය, කම්මඨානාචාර්ය, අභිධර්ම විශාරද අපේ කල්යාණ මිත්‍ර අතිපූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි මාහිමිපාණන් වහන්සේ අපි ඊටාම ගෞරවයෙන් පාදාභිවන්දනය යුතුව අපි හාමුදුරුවෝ নমස්කාර පූර්වකව පිළිගන්නවා. ඉතින් අද සංඝ ගුණ පිළිබඳව සාකච්ඡා කරන්නේ සංඝ සෝභන ගුණයන්ගෙන් උපශාන්ත වෙච්ච අපේ ස්වාමින් වහන්සේගෙන් එවන් ගුණයන් පිළිබඳව කරුණු ටිකක් විමසන්නට ලැබීමත් අපි වාසනාවක් හැටියට සලකනවා. ඉතින් මේ වෙලාවේ අපි අපේ පඤ්ඤාශ්‍රී හාමුදුරන්ගෙන් දැනගන්න කැමතියි හාමුදුරනේ කොහොමද මේ සංඝ රත්නය කියන කාරණය අපි අපේ සදහැවතුන්ට විස්තර කරලා දෙන්නේ. අපේ ගෞරවනීය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ ඇත්තටම සංඝ රත්නය සංඝ කියන වචනේ තේරුම සමූහය කියන එක. එතකොට මේ පුද්ගලයෙක් නෙවෙයි ඇත්තට සමූහයක්. දැන් දේව සංඝ, බ්‍රහ්ම සංඝ, කත්ත්‍ය සංඝ, තීර්ථක සංඝ මේ ආදි වශයෙන් සමූහයන් තියෙනවා. ඒත් මේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස විශේෂයෙන්ම ශ්‍රාවකයන්ගෙමුත් උපසම්පන්න භික්ෂුන් වහන්සේලා තමයි විශේෂයෙන්ම මේ සංඝ කියන මේ රත්නයට මේ සමූහයට ඇතුළත් වෙන්නේ. ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ දැන් ශ්‍රාවක ශ්‍රාවක කියන කේ තේරුම ඇත්තට මේ ශ්‍රවණය කරනවා කියන එකනේ. ඒ ඇත්තටම මේ ශ්‍රවණය කිරීම ගැන කියනකොට ඉතින් නොයේ දේවල් ශ්‍රවණය කරන අය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත් වෙන්නේ නැහැ. ලෞතර බුදුරජාණන් වහන්සේ වදාළ ඒ නවාංග ශාස්ත්‍ර ශාසනයේ සහිත ඒ පරයාප් ධර්මය ශ්‍රවණය කරන පුජ්‍යල විශේෂයෙන්ම ශ්‍රාවකයන් බවට පත් වෙනවා. ඒ ඇත්තටම මෙතනදී ඒ ශ්‍රාවක කියලා කිව්වහම ඉතින් මේ මනුස්ස දේව බ්‍රහ්මාදි වශයෙන් හැමෝමයි තියෙනවා. හැමෝමයි තියෙනවා. ඊළඟට ඉතින් උපසම්පන්න අනුපසම්පන්න ඔය ආදි වශයෙන්. හැබැයි භික්ෂුණී උපාසක උපාසිකා වශයෙන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ආදි වශයෙන් ඒ සියලුම ශ්‍රාවකයෝ ඇතුළත් වෙනවා. මේ ශ්‍රාවක කියනවා කෙනෙක්. ඇත්තටම එතනදී අර මොකද අර පරතෝගෝස ප්‍රත්‍ය ගැන කතා කරොත් ඉතින් ඇත්තටම සරුවත්ඥන් වහන්සේ හැර අනිත් සෑම කෙනෙක්ම මේ ධර්මය අල්ලන්නේ අහලමයි. ඒ නිසා තමයි ශ්‍රාවක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත්වන අසන පුජ්‍යලයා කියන එක. ඒ ධර්මය. එහෙමයි. ඒක ඇත්තට මේ සංඝ සමූහය කියලා කිව්වහම මේ සංඝ සමූහය චතු වර්ග, පංච වර්ග, දස වර්ග, විශති වර්ග, අතිරේක විශති වර්ග කියලා මේක වර්ගීකරණය වෙන පස් ආකාරයකට. ඒකට මේ සංඝ රත්නය ගැන අපේ මේ ස්වාමීන් වහන්සේ අහපු නිසා විශේෂයෙන්ම මේ අපේ බෞද්ධ ජනතාවත් එක්ක දැනගැනීම වටින නිසා විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන මේ සංඝ රත්නය බුදුරජාණන් වහන්සේ පුදුම විදිහට සංඝ රත්නයට විශේෂ අභිමානයක් උන්වහන්සේ දක්වලා තියෙනවා උන්වහන්සේගේ ශිෂ්‍යයන් වුණාට. ඒක අපිට ඉදිරියේදී මේ සාකච්ඡාව කරනකොට දැනගන්න ලැබෙයි. එතකොට දැන් මේ ස්වාමීන් වහන්සේ දැන් මේ සම්බුද්ධ ශාසනය අපි කියනවනේ දැන් අවුරුදු 5000කින් මේ බුද්ධ ශාසනය ඇති වෙනවා කියලා. ඉතින් එහෙනම් අපේ පොතම අටුවා මතයක් තියෙනවා. අටුවා මතයක් තියෙනවා. ඇත්තටම ඉතින් අටුවාවල සමන්ත පාසාදයට කතාවේ පැහැදිලිව තියෙනවා. එතකොට ඇත්තටම දැන් ශාසනය අපි හිතමුකෝ 5000 හරි කොහොම හරි නැති වෙනවනේ කවදා හරි. ඒක ඇත්තටම ශාසනය නැති වෙනවා කියලා කියන්නේ දැන් මම මේ සංගරත්නයේ ಗುಣ ඉස්මතු කරන්නයි මම මේක මතක් කරන්නේ. ශාසනය නැති වෙනවා කියලා කියන්නේ රුවන්වැලි චෛත්‍රාජන් වහන්සේ නැති වෙන එක නෙවෙයි. ජයසිරි මහ බෝධින් වහන්සේ නැති වෙන එක නෙවෙයි. දන්ත ධාතුන් වහන්සේ කවදා හරි නැති වෙන එක නෙවෙයි. අපට හරිය වටිනවා. බෞද්ධයන්ට එහෙමයි. මුදුන් මල්කඩ වගේ තමයි අපිට මේ වස්තු වේවතක් සේරු කිරීමක්වත් එහෙම එක මාත්‍රයක්වත් නැහැ. හැබැයි බුද්ධ ශාසනයේ නැති වෙනවා කියලා කියන්නේ මේ ලෝකේ මේ සංඝ රත්නය විශේෂයෙන්ම උපසම්පදා භික්ෂුන් වහන්සේලා ලෝකේ හතර නමක් නැති විච්ච දාට එදාට අපිටම හතර නමක් ඉඳලා එක නමක් උපවැදී වුණා නැත්නම් අපවත් වුණා කියලා. තුන් නමක් ශාසනය ඉතුරු වුණොත් එදාට අපි කියනවා බුද්ධ ශාසනය විනාශයි කියලා. ඉතින් එහෙමනම් ඒකෙන්ම තේරෙනවා මේ සංඝ රත්නයේ තියෙන වටිනාකම. ඉතින් සංඝ කියන එකේ තේරුම ඇත්තරම සමූහය කියන එක මේ නිවැරදි මාර්ගයේ ගමන් කරන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස තපුංචි වචනයක් අපි එකට ඉදිරිපත් කරන්න ඕන. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ වදාළේ ආඥාවේ බුදුරජාණන් ශික්ෂාපද සමූහය ආරක්ෂා කරන පිරිස තමයි සංගරත්නය කියලා කියන්නේ. එහෙමයි. අපේ හන්දරනේ එතකොට තවත් දෙයක් මම දැනගන්න කැමතියි දැන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසම අපිට සංඝ කියන එක වචනේ හඳුන්වන්න පුළුවන්. පුළුවන්. එතකොට මේ දැන් අපි දානයක් සාංගික කරලා පූජා කරනකොට අපි තේරුම් ගන්න ඕන එතනදී අපි විශේෂ වචනයක් කියනවා බික්කු සංඝස්. ඉමම් බික්ඛං බික්කු සංඝස්. එතකොට ඒ සංඝයත් අපිට කොටස් හතරකට බෙදන්න පුළුවන්. දැන් උදාහරණයක් ගත්තොත් ශ්‍රාවක සංඝයා බික්කු සංඝ, බික්කුණී සංඝ, උපාසක සංඝ, උපාසිකා සංඝ කියන විදිහට කොටස් අතරහාම්දුරු මතක් කරපු විදිහට කොටස් වශයෙන් බෙදන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ශාසන අන්තර්ධානයත් එක්ක එනවයි කියලා කියන කාසාව කණ්ඩක තත්වයට යනකම් මේ දානයේ කොටස් කරුවන් මේ සාංගික භාවයේදී ඒ දානය අයිති වෙන කතාවක් සඳහන් වෙනවා. ඒ ගැන කොහොමද අපි විස්තර කරගන්නේ? ඇත්තටම මේ එතනදී අපි ගත්තොත් යෝ සීලවා සීලවන්තේසු දදාත් දානක් කියන වෙනම දේශනාවක් තියෙනවා. තමන් සිල්වත් වෙලා ඉඳගෙන සීලවන්තයෙකුට පූජා කරන දාණය තමයි මහත්ඵල වන්නේ මහානිසංස වන්නේ. හැබැයි පැහැදිලිවම ධර්මයේ සඳහන් වෙනවා අපි හිතමු සංඝයාට අයිති නෑ කියලා කියන්නේ දැන් අපි උපසම්පදා බිත්තුවක් නම් ඒ මහානකම නැති කරගෙන නම් එහෙම. ඉතින් මහානකම නැති කරගෙන නම් ඒ බිත්තුවත් සංඝයා ඉදිරියේ සංඝයා හැටියට පෙනී සිටිනවා. මේ කටුවාවල පැහැදිලිවම තියෙනවා. නමුත් ඒ පූජා කරන දායකයා පූජා කරන්නේ අහවල් භික්ෂුවට චන්දකිත්ති ස්වාමීන් වහන්සේට පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේට කියලා නෙවෙයිනේ. නෙමෙයි. ඒ සමක්ත සරියොත් මුගලන් ආනන්ද කාශ්‍යපාදී මහා සංඝ පරම්පරාවෙන් පැවතෙන සංඝයාට යත් පූජා කරා. එහෙම පූජා කරනකොට ස්වාමීන් වහන්සේ ඒ දායකයාට කිසිම අඩුවක් නැතුව අර සංඝයාට පූජා කරන යානිසංසම ලැබෙනවා කියනවා. එහෙම. ඒකට ඇත්තටම ඒකයි අර බුදුරජාණන් වහන්සේ දැන් යම්කිසි භික්ෂුවක් ප්‍රතිඥාවක් දෙනවා නම් කාසාව කණ්ඩක කාලේ. ඇත්තටම ඉතින් අර අත කාලේ හැටියට කියනවා නම් හරියට අර ඔෆිස් එකට යනකොට ටයි එක දානවා වගේ අනිත් අය ඔක්කොම ගිහියෙක් වශයෙන් ජීවත් වෙනවා. ඒ ශාසනික වැඩවලට එනකොට අර කහ පටියක් කරේ දාගෙන ඇවිල්ලා මේ ශාසනික වැඩ එනවා. එතනදී මහා සංඝයා උදෙසා කියන ඒ දායකයාගේ ඒ අදහස තියෙනවා නම් ඒ දායකයාට ඒකාන්තයෙන්ම ආනිසංස ලැබෙනවා. ඒ නිසා මේ ඇත්තටම දායකයන් දායකයාගේ පැත්තෙන් දායකයා එහෙම හිතලා මහා සංඝයා උදෙසා මේ පූජාව කරනවා කියන හැඟීමෙන් කරනකොට දායකයාට ආනිසංස ලැබෙන බව ඇත්තයි. නමුත් කාසාව කණ්ඩකයා කියන කෙනාට සංඝ කියන නාමයෙන් හඳුන්වන්න පුළුවන් කමක් තියෙනවද? නෑ හඳුන්වන්න කිසිසේත්ම බෑ. ඇත්තටම දැන් ඒක තමයි මෙතනදී ඒ පැත්තෙන් දානේ බහර ගන්න පැත්තෙන් ගත්තොත් ඉතින් සාහල භයානකයි මොකද සිල්වතුන් වහන්සේලා හැටියට පූජා කරන්නේ. එහෙනම් ඉතින් මම කිව්වේ මේ දායකයන්ගේ පැත්තෙන් ඒකේ දායකයාට කිසිම හානියක් නැහැ ප්‍රශ්නයක් නැහැ. හැබැයි සාහනේ බාර ගන්න කෙනාට ඉතින් අතර මොනතරම් අපේ ස්වාමීන් වහන්සේ දන්නවා දැන් අපි හොඳ සීලයන් සීලවන්ත වික්ෂුවක් වුණා. දැන් මේ දානේ අපි මේ සිව්පස් පරිභෝග කරනකොට ප්‍රත්‍යක්ෂාක් නුවණින් පරිභෝග කරේ නැත්නම් කොතර සීලවන්ත වුණත් දායකයන්ට නායකාරයක් වෙනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. අර සඳහනක් තියෙනවා මේ සෙයියෝ අයෝ ගුලෝ ගුත්තෝ කියලා. කියන්නේ රත් කරපු යකඩ බෝල ගිලිනවන ඒක වැඩිය හොඳයි කියලා සඳහන් වෙනවා. සඳහන් වෙනවා. සීල වෙලා ප්‍රතිවේක්ෂා නොකර ඒව පරිභෝග කරනවන. මොකද යකඩ බෝලයක් ගිල්ලාම වන් ෂොට් එක සැරේටම එතනින් ඉවරයි ආපහු දානවා නම් ඉතුරු වෙන්නේ නැහැ කියන්නේ. නමුත් අර අර විදිහට දානේ වළඳීම තුළ කල්ප ගානක් සංසාරේ දුක් විඳින්නට සිද්ධ වෙනවා. ඉතින් අපි එතනදී විශේෂයෙන් පොඩ්ඩක් මතක් කරන්නත් ඕන. ඉතින් අතන ප්‍රත්‍යක්ෂාව අපි සමහරවිට අමතක වෙන්න පුළුවන්. ඉතින් අතීත ප්‍රත්‍යක්ෂාව හරි රැය සැතපෙන්න ගිහිල්ලා සිද්ධ කරන්න ඕන. ඊළඟට විශේෂම දේ තමයි සංගරත්නය ඇත්තටම මෛත්‍රී සිතින් ඒකයි අදට ස්වාමීන් වහන්සේ නමකට මොන හරි පූජා කරනකොට සූපත් වේවා කියලා සමහරවිට කටින් මේ නිතරම ආමන්ත්‍රණය කරන්නේ මොකද කියන්නේ මොකද මේ මෛත්‍රී චින්තනයෙන් ඒ දේ ලබා ගන්නවා නම් එතනදිත් ණයකාරයක් වෙන්නේ නැහැ කියලා සඳහන් වෙනවා. ඉතින් අර ඒකනේ අර දවසක් අර බුදුරජාණන් වහන්සේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේට වදාළ වදාළේ මේ දක්ෂිනාව බාර ගැනීමේදී දායකයාට මහත්ඵල මහානිසංස වෙනම ශ්‍රාවකයා හැටියට සුභූති මහ රහතන් වහන්සේ උන්වහන්සේ අනුදැනව දාලා ඒකට හේතුව තමයි සුභෝති මහරහතන් වහන්සේ හැමදාම දායකයන්ගෙන් දානේ ලබා ගන්නකොට මෛත්‍රී සමාපත්තියට සමවතියි. ඒ නිසා දායකයාට එක මහත්ඵලයි මහානිසංසයි කියලා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ වගේම වික්ෂුවටත් ඇත්තටම ප්‍රත්‍යක්ෂාව කරගන්න බැරි වුණත් මම කියන්නේ කරන්න කියන එක අනිවාර්යෙන් කළ යුතුයි. නමුත් අපි බොහොම මෛත්‍රීසිතකින් ඉන්නවා නම් වීමකින් හෝ ගැලවීමක් තියෙනවා. ඒක භික්ෂුවකට පමණක් නෙවෙයි අපි හඳුන්නේ කවුරු හරි ගිහි කෙනෙක් තවත් ගිහි කෙනෙකුට යමක් දෙනකොට උනත් මෛත්‍රී සහගතව කරුණාවෙන් වෙන දෙන කෙනා හොඳින් අගයලා අපි කියන ඇප්‍රීෂিয়েට් කරනවා කියලා. එහෙම කරලා දෙනකොට දෙන එක්කෙනාටත් සතුටුයි ගන්න එක්කෙනාටත් සතුටුයි ඒ නිසා හාමුදුරුවරුන්ම ගන්න දේවල් මෛත්‍රී කර කර ගන්න ඕන කියන එකම නෙවෙයි ඔබටත් ගිහියෙක් විදිහට කවුරු හරි යමක් දුන්නොත් ඒකට ස්තුතිවන්ත වෙමින් ඒ වගේම ඔබේ කෘතඥතාවය පළ කරමින් මෙත්සිත ඒ දෙන එක්කෙනා කෙරේ පතුරවමින් ඒක පිළිගන්න කියන ආරාධනාවක් අපි මේ වෙලාවේ සිහිපත් කරනවා ඔය ඉතින් අතරම දැන් අතන තව චුට්ටක් දැන් මතක් කරලා ප්‍රත්‍යක්ෂවට ආපු නිසා. එහෙමයි. අපි පුන් පොහොය දවසට අපේ දායක කාර්යකාරී විශේෂයෙන් මේක අපේ ගිහි ශ්‍රාවකයන්ට කෙරෙන බොහෝසෙයින්ම මේ සාකච්ඡා කරනගන්නේ බහුල වශයෙන් ගිහි අය ඉන්න නිසා. ගිහි අය. ඉතින් ඇත්තටම අපි පුන් විශේෂයෙන් පෙරවස් සමාදන් වෙච්ච දාට අපි ඇත්තටම මේ ප්‍රත්‍යක්ෂාව දැන් මේ සතර සංවර සීලයේ මෙදාට ආරක්ෂා වෙනවා හොඳයිනේ. එහෙමයි. අපි මේ ශික්ෂාපද ටික වගේම නෙවෙයි නිවන් පිණසම උපකාර වෙන සීලයක් බවට පත් වෙන්නේ සීල විසුද්ධියක් බවට පත් වෙන්නේ මේ ඔක්කොම එකතු වුණොත් එකතු වුණොත් එහෙමනම් අපි එහෙවත් සමාදන් වෙච්ච දාට අනිවාර්යෙන් අපි වෙන කෙනෙකුගේ ආහාර ලබා ගන්න. එදාට අපි ඒ ආහාර ලැබෙනකොට හැම වෙලේම මෛත්‍රීත්වයෙන් ඉන්නා වගේම අර ආහාර ටික ගන්නකොටත් මම මේ ආහාරය පරිභෝග කරන්නේ මගේ ජීවිතේ පවත්වා ගන්න, මදේ වඩන්නවත්, ඇඟ තර කර ගන්නවත් අඩුතැන් පුරවන්නවත් ලස්සන වෙන්නවත් අපි වෙන්දට ආහාර ගන්නෙ සාමාන්‍ය එහෙමනේ මේක ගුණයි මේක අගුණයි මේක අරකට හොඳයි මේකට හොඳයි නමුත් එදාට අපි මේ ආහාර ටික ගත්තොත් ඒ විදිහට මේ ආහාර ගැනීමත් නිවන් පිණිස උපකාර වෙනවා උපකාර වෙනවා එතකොට ඇත්තටම දැන් අපි දැන් ගොඩාක් ස්වාමීන් වහන්සේ මේ දැන් ওই මහත්තුරු එහෙම ඇවිල්ලා කියන දෙයක් තමයි ඉතින් ඕන්ලා ওই ධර්ම මාර්ගය යනකොට ගෙවල් වල හඳුරන්නේ මේ ධර්මය යන්න ඕන නමුත් මේ ගිහි ජීවිතයේ එකක් මේ විදිහට යන්න ඕනේ කියලා කියන්නේ ඒගොල්ලෝ කියන්නේ ධර්ම යන වෙලාවට ධර්ම යන්න ඕනේ ගිහි මේ පැත්ත. ඉතින් ඇත්තටම මේක අපි මේ මේ බෝධාගන කරන දෙයක් නෙවෙයි. මොකද අපි බෝධාගත්තොත් එහෙම ගෙවල් වල පරිසරය හරියට රැක ගන්නත් බෑනේ. නමුත් මේක බොහොම ඇඟට නොදැනේ. කාටවත් තේරෙන්නේ නැති වෙන්නේ ඇත්තටම ප්‍රතිපත්ති පුරන කෙනෙක් නම් හැමදාම උනත් නිවසකදී කැම ටික ගන්නකොට මගේ මේ ජීවිත යාත්‍රාව පවත්වා ගන්නයි මම මේ ආහාර ටික ගන්නයි කියලා ගත්තනම් ඒ ආහාර ගැනීමත් ඇත්තටම නිවන් පිණිස උපකාර වෙනවා ඉතින්. එහෙමයි. ඒකකම දැන් සමහර පන්සල්වල මේ දායකයෝ සිල්ලැත්තු දානි ගන්නකොට සංසන්දනය කරනවා. ගිය පොයේට දානි දීපු දායකයෝ නම් මේ දානෙත් එක්ක යෝගට් එහෙම දුන්නා මේ සැරේ මොකක් යෝගට් එකක්වත් නැහැ. ඔය ආදී වශයෙන් සමහර වෙලාවට කියනවා අපෝ අද මිරිස් වැඩි එහෙම නැත්නම් සර වැඩි මොන හරි හේතු කියනවා දානය ගැන ගුණදොස් කියන්න පෙළඹෙනවා නමුත් දායකයන් තවත් පිරිසක් විසින් සිල්වතුන් උදෙසා කරන සංග්‍රහය අර හාමුදුරුවෝ කියපු විදිහට ප්‍රත්‍යවේක්ෂානුවණින් වළඳන්න පුළුවන් නම් ඒ පහළ වෙන රසකාමය නේද? ඒ වගේ ආශාවල් පාලනය කරගෙන කෙලෙස් අඩු කරගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඒක මොකද ඒක අත්‍යවශ්‍ය දෙයක් මොකද නැත්නම් අපිට එදාට වෙනදට වඩා කෙලස් සමානට අපි දන්නේ අපි ශික්ෂාපද 10 පහ හරි කී හරි ආරක්ෂා කරගෙන නමුත් මේ ඉන්ද්‍රියන් මාර්ගයෙන් කෙලස් වගුරුන අවස්ථා ඇති වෙනවා. ඒතර සංඝරත්නය ගත්තාම වික්කු සංඝ කියන ගණයට අයිති වෙන අපේ ස්වාමින් වහන්සේලා සාමණේර ස්වාමින් වහන්සේලා උපසම්පදා ස්වාමින් වහන්සේලා දානේ වළඳනකොට උනත් ඒ විදිහට සිව්පසේ පරිභෝග කරනකොට ප්‍රත්‍යවේක්ෂානුවණින් පරිභෝග කිරීම තුළ තමන්ටත් මහ විශාල ශාන්තියක් සිද්ධ වෙනවා. ඒ වගේම මේ පූජා කරන දායකයන්ටත් මහත්ඵල මහනිසංස ලැබෙනවා. ඉතින් හැමෝටම කරුණාවන්තව කටයුතු කරනවා. මෛත්‍රී සාගතව කටයුතු කරනවා නම් ඒ කටයුතු වඩාත් සඵල වෙනවා කියන එක තමයි අපේ හාමුදුරන්ගේ ඒ කරුණ දැක්වීමෙන් අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. එතිකම අපි හඳුරන්නේ දැන් සංඝ ගුණ පාඩයක් තියෙනවා අපි දන්නවා දැන් අපි උදුන් අද රත්නත්‍රේ වන්දනා කරනකොට පාවිච්චි කරන සංඝ ගුණ පාඩයක් තියෙනවා. ඒ සංඝ ගුණ පාඩයේ සඳහන් වෙන සංඝ ගුණ පිළිබඳව කෙටි හැඳින්වීමක් කාල වේලාව අනුව සිදු කළොත් තාම සරලව මොකද හැමෝම දන්න නිසා අපි එහෙම සාකච්ඡා කරන්නත් තියෙන නිසා ඇත්තටම සුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ සත්‍ය ඇත්තටම මේ සුපටිපන්න උදුපටිපන්න නායපටිපන්න සාමීචිපටිපන්න. ඉතින් එතන ගුණ රාශියක් තියෙන ගුණ සියල්ලම නවයක් තියෙනවා. ඉතින් ඇත්තටම අදි සීල අදි චිත්ත අදි ප්‍රඥා සංඛ්‍යාත සුන්දර ප්‍රතිපදාවක් මේක. ඒකයි සුපටිපන්න. සුපටිපන්න. එතකොට ඇත්තටම දැන් ප්‍රතිපදා ගත්තාම ඉතින් විවිධාකාර ප්‍රතිපදා අපිට මේ ධර්මයේ තුල ඔය නොය සූත්‍ර දේශනා කියවනකොට තේරෙනවා මේ එක එක නිගන්තයන් වෙනත් ඔය සත්‍යාත්‍රුන් වහන්සේලාගේ ප්‍රතිපත්ති. ඒ අමුතුම ප්‍රතිපත්ති සමහර වෙලාවට සාමාන්‍ය ග්‍රෝත සුනකරුත ඒ කියන්නේ ඉතින් මිනිස්සෙක් වශයෙන් ඉඳගෙන බල්ලෙක් වගේ හැසිරෙනවා. ගවයෙක් වගේ හැසිරෙනවා. ඒ වගේ ශරීරයට දුක් දෙන ප්‍රතිපදාව. ශරීරයට දුක් දෙන පුදුම විදිහේ ප්‍රතිපදායවා. සමහර වෙලාවට බලපම් පුදුමක් හිතෙනවා. එහෙම නෙවෙයි මේක සුන්දර ප්‍රතිපත්තියක් ඕනම ඥානවන්තයෙකුට මේ ප්‍රතිපත්තිය හොඳට විනිවිද දකින්න පුළුවන්. ඒ ප්‍රතිපත්තිය නුක්තයි මේ මහා සංඝයා සුපටිපන්න. ඍජුපටිපන්න බොහොම ඍජු ගුණේ. ඍජු ගුණේ කියලා කියන්නේ ඉතින් අත්‍තර කාමසුකල්ලිකාන යෝගයටවත් අත්ත කිලමතාන යෝගයටවත් නැතුව නිවන ඉලක්ක කරගෙන නිවන ඉලක්ක කරගෙන මධ්‍යම මාර්ගයේම ගමන් කරන ඍජුපටිපන්න ගුණේ. ඍජුපටිපන්න. සාමීචිපටිපන්න. සාමීචි පටිපන්න කියලා කියන්නේ ඇත්තම දැන් අර ගරු සාමීචි කියන එකේ තේරුම ගරු සත්කාර කිරීම එහෙමයි. ඉන්න දැන් වැඩිහිටියෙක් කෙනෙකුට නැගිටිනවා සත්කාර සම්මාන කරනවා වඳිනවා ඊළඟට සිවුරු හොදලා දෙනවා ස්වාමීන් වහන්සේ නමක් ගෙනම් උපස්ථාන කරනවා ඒක තමයි ගරු කරනවා කියන්නේ. එතකොට සාමීචි පටිපන්න ගුණයෙන් යුක්තයි මේ ප්‍රතිපදාවේ ගමන් කරන උත්තරම මහත්සේ කියන්නේ මහා සංඝරත්නයේ ගුණ. ඥායපටිපන්න ගත්තාම ඥායපටිපන්න කියලා කියන්නේ ඥාය කෙනකේ වචනෙන් කියන්නේ නිවනට නමක්. ඉතින් මේ ප්‍රතිපදාව ඇත්තටම අර මුලින් කියපු කාමස්කල්ලිකාන යෝගයත් අත්තකිලමතාන යෝගයත් අයින් කරලා මධ්‍යම මාර්ගයේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කළොත් කෙලින්ම නිවනට තමයි. නිවන සාක්ෂාත් කරගන්න එකේ අවස්ථාව තියෙන ඥායපටිපන්න. ඊළඟට සුපටිපන්නෝ භගවතු ශා วก සංඝෝ උජුපටිපන්නෝ නායපටිපන්නෝ සාමීචපටිපන්නෝ යදිදන් චත්තාරි පුරුෂ යුගාන අට පුරුෂ පුද්ගලයා ඒ භගවතු සාවක. එතකොට ඇත්තට මෙතන මේ පුජ්‍යලෝ හතර දෙනෙක් සඳහන් වෙනවා ඒ වගේම පුජ්‍යලෝ අට දෙනෙකුත් සඳහන් වෙනවා. අපි අන්න එතනදී පොඩ්ඩක් මට දැනගන්න ඕන දැන් හරියටම බැලුවොත් මට වැටහෙන විදිහට මේ අපි සාමාන්‍ය සාම්ප්‍රදායිකව සංගුණ නමයක් විදිහට භාවිතා කරනවා. නමුත් අර මේ සංගුණ පාඩේ තියෙන ආහුනෙයෝ පාහුනෙයෝ දක්ෂිනෙයෝ අඳුරු කරනවා දිවස ගුණ ටික ඒව හාමුදුරනේ අර කියන ಗುಣ හතරෙන් සමන්විත වූ නිසා ඒ පුද්ගලයාව පුදන්න තියෙන ක්‍රම ක්‍රම කීපයක් ඇටියට ගන්න අනිවාර්යයෙන් එහෙම තමයි අපිට ඒක දැනෙන්නේ දැන් මොකද ආහුනෙය පාහුනෙය දක්ෂින එකම අර්ථය වගේ තියෙන එකම එකම විදිහට ගමේ පුද්ගලයා පිදීම තාමත්ම වටිනා දෙයක් හැටියට තමයි එතන පෙන්වන්නේ. මේ යුතු කියන එක නේ. යුතු කියන එක තමයි පෙන්වන්නේ. එහෙනම්. එතකොට අපි මෙතන චත්තාරි පුරුෂ යෝගානේ කියන එක ඇත්තම ගත්තාම පුද්ගලෝ හතර දෙනෙක් කියන්නේ ඉතින් සෝවහන්, චකදාගාමි, අනාගාමි, අරිහත් කියන හතර. අටපුරුෂ පුද්ගලව කියන එක නම් පොඩ්ඩක් විසුද්ධි මාර්ගයේ වෙනස් විදියකට සඳහන් වෙනත් ඒක තැන්වල එක එක විදිහට සඳහන් වෙනවා. හැබැයි ඉතින් මෙතන තියෙන්නේ අටපුරුෂ පුද්ගලය හැටි කියන්නේ සෝවහන් මාර්ග ඵල. සකදාගාය මාර්ගඵල. ඊළඟට අරහන්ත මාර්ගඵල. එතකොට ඊළඟට තව තැනක තියෙන සෝතාපන්න ඊළඟට සෝතාපන්න මාර්ගයට උත්සාහවන්ත කරන වෙන පුජ්‍යලයා. සකදාගාමී මාර්ග මේ පුජ්‍යලයා සහ සකදාගාමී මාර්ගයට උත්සාහවන්ත වෙන කෙනා. එතකොට ඒ ඒකේ අදහස මාර්ගස්ත කියන එක නේද? ඒ මාර්ගස්ත මාර්ගයේ මාර්ගයේ හැබැයි එතන මාර්ගඵල ස්පර්ශ කියන්නේ අපි අපි ගත්තොත් අපි සෝතාපන්න මාර්ගයට උත්සාහන්ත වෙනවා. උත්සාහන්ත වෙනවා. එතකොට ඇත්තටම මෙතන අර කල්යාණ පුතඥ කියන වික්ෂුවත් එතෙන්ට වැටෙනවා. වැටෙනවා. වැටෙනවා. ඒ ශ්‍රද්ධානුසාරී ධම්මානුසාරී තත්ත්වයේ අන්න හරි. අන්න ඒ වගේ. එතකොට ඇත්තටම මේ එතකොට එහෙනම් ඔය සත්තාරි අත්තපුරුෂ පුද්ගලයා කියන්නේ ඔන්න ඔය එහෙම. විසුද්ධි මාර්ගයේ සමහර සූත්‍ර දේශනාවල තමයි තියෙන්නේ මම දැකලා තියෙනවා මේ සෝහාන් මාර්ගයට පත්විච්ච පුද්ගලයා සෝහාන් මාර්ගයට උත්සාහවන්ත වෙන පුද්ගලයා. ඒකෙන් අපිට මේ කල්යාණ පුත්ත්ජනය අයිති වෙනවා. අයිති වෙනවා. ඊළඟට ඉතින් ආහුණෙය පාහුණේ පාහුණෙය. පාහුණෙය කියන්නේ අතරම දැන් අර ආහුණෙය කියලා කියන්නේ දුර හිටියත් හොයාගෙන ගිහිල්ලා හොදන්න සුදුසුයි. සුදුසුයි සුදුසුයි. ඒ කියන්නේ අපි දෙමව්පියන්ටත් ඒ ගුණය තියෙනවානේ. දුර ඉඳලා හරියවිලා අම්මා තාත්තට සලකන්න සුදුසුයි. ඒ කියන්නේ දෙමව්පියන්ගේ ගුණය දරුවන්ට දැනෙනකොට දරුවෝ රට හිටියත් එහෙම නැත්නම් ඈත දුර බහැරක හිටියත් අර අම්මා තාත්තා හොයාගෙන ගිහිල්ලා හරි අනේ අපේ අම්මා තාත්තා අපි පොඩි කාලේ අපිට සැලකුවේ මෙහෙමයි කියලා දැනගෙන ඒ වගේ මේ අම්මගේ තාත්තගේ ගුණය හොයා වටහාගෙන ගිහිල්ලා සලකන ස්වභාවය. ඒ වගේ දැන් හාමුදුරුවරුන්ගේ ගුණය දැනුණාම ඈත දැන් සමහරලා සමනල කන්දේ අඩවියේ ඉන්න කැලෑවල ඉන්න ආරණ්‍යගතව ඉන්න හාමුදුරුවෝ හොයාගෙන ගොඩක් වෙලාට මිනිස්සු ගිහිල්ලා ඒ පූජා කරන්නේ ඒ ගුණය හින්දා නේද හාමුදුරුවෝ. ඇත්තටම සාමනහ දැන් බලන්න සාමනහන්තරට කොච්චර දුර ඉඳලා මිනිස්සු ඒ දාහනේ බොහොම ශ්‍රද්ධාවෙන් සකස් කරගෙන යනවා. එහෙනම් ඇත්තටම මේ ආහුණේ ගුණය. ඊළඟට පාහුණේ කියලා කියන්නේ ඉතින් ඇත්තටම අර ඥාති මිත්‍රාදීන්ට දැන් අපේ ඥාතියෙක් කෙනවා නම් ඒ ඥාතියාට උන්ට සකස් කරලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් ආගන්තුක විදිහට આવොත් ඔව් ආගන්තුක ඒ විදිහට આવොත් අපි ඥාතියට හොඳට සංග්‍රහ කරන සකස් වෙනවා. ඉතින් අපි ඒක සාමාන්‍යයෙන් දුගී මගේ ආච්චිකෙක් આવොත් ඒක දෙන්නේ නැහැ. ඒක ඉතුරුනොත් යමක් දෙයි නමුත් අරක හදලා තියෙනකොට මූලික කොටස දෙන්නේ නැහැ. නමුත් මේ මූලික කොටස පූජා කරන්න සුදුසුයි. ඒ කියන්නේ ඥාතීන් වෙනුවෙන් හදලා තියෙන අවස්ථාවක කෑම බීම හාමුදුරු කෙනෙක් වඩිනවා. පින්ඩ පාතේ වඩිනවා. පින්ඩ පාතේ වඩිනවා. එතකොට මේ නෑය වෙනුවෙන් හදලා තියෙන්නේ කට්ටිය කාලා ගියාම හාමුදුරු ඉන්න ඉදිරියට දෙන්නම් කියලා කියන්නේ නැහැ. නෑ. ඒ තරම් මේ ගුණයෙන් යුක්තයි මේ මහා සංඝරත්. ඊළඟට ආහුණේය පාහුනේ දක්ෂිනේය. ඉතින් අතරම දක්ෂිනේය කියන්නේ අතරම මේ පින්පව් අදහලා දැන් අපි මලගේ නාටයකට පින් දෙනකොට දැන් ඒ දෙන්න සුදුසුම තැන තමයි මේ මහා සංඝයා. ඒකට මහත්ඵල මහානිසංසය. ඇත්තට දැන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේ බලන්න ශ්‍රී මුකේන්ම වදාරනවා. මහණෙනි තථාගතයන් වහන්සේට යමක් පූජා කරනවටත් වඩා මහා සංඝයා උදෙසා යමක් පූජා කිරීම මහත්ඵලයි මහානිසංසයි. දැන් රත්න සූත්‍ර දේශනාවෙන් තේ දකින්න ඊයාසු ප්‍රකාශ සාවතා ඒ දේශනාවේ මහත්ඵලානේ. අන්න හරි සාන්නත. එතකොට මහා සංඝයා උදෙසා පූජා කරන එක ඒ තරම්ම මහත්ඵලයි දකින්නේ. අන්ජලි කරන්නේ. අපි හඳුනන තවත් පොඩි බාධා කිරීමක්. ඇයි හාමුදුරනේ බුදුරජාණන් වහන්සේට පූජා කරන දාණයට වැඩිය මහා සංඝරත්නයට පූජා කරන දාන එක නම් මේ ඇත්තටම ඒක අපිට හිතන්න තියෙන්නේ ඇත්තටම අපි යමක් අපිට මේ හැමදේම ලැබෙන්නේ අපි මේ තථාගතයන් වහන්සේ නිසා අපි අපි අද මේ සිව්පසය අපිට කිසිම අඩුවක් නැතුව ලැබෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ දහන පාරමිතාව. එහෙම ඇත්තටම. ඒක බුදුරජාණන් වහන්සේ මෙතන මහා දැන් අර ඒක හොඳටම තේරෙනවා මහා ප්‍රජාපති ගෝතම අර සිවුරක් සකස් කළානේ. එහෙමයි. ඒ සකස් කරේ බුදුරජාණන් වහන්සේ තමයි. ඒ තමන්ගේ අතිම්ම සියල්ලම නිමාවටපත් කරලා සිවුර සකස් කරලාගෙන පූජා කරාම බුදුරජාණන් වහන්සේ වදාළ සංගෝතමියක සංඝයාට දෙන්නා. ඉතින් තුන් වතාවක්ම ගෝතමින් වහන්සේ කැමතුනේ නැහැ මේක සංඝයාට දෙන්න බුදුරජාණන් වහන්සේට දෙන්න තමයි ඇගේ කැමැත්ත. ආනන්ද ස්වාමීන් වහන්සේට දුක හිතුණා. ආනන්ද ස්වාමීන් වහන්සේලා මතක් කළා ස්වාමීන් ඔබ වහන්සේ වෙනුවෙන්මයි මම මේ පුළුන් හොයාගෙන නෝන කරලා මේ සිවුර හදලා මේ ගෙනලා පූජා කරන්නේ. ඉතින් ඒ නිසා අනුකම්පාවෙන් බාර ගන්න. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද මම මේ ගෝතමීන් වහන්සේට තියෙන වැඩි කරුණාව නිසා තමයි මම මේක මහා සංඝයාට පූජා කරන්න කියලා කියන්නේ. මොකද මේක මේ සකස් කිරීමේදී බුද්ධ පූජාවක් සම්පූර්ණ වෙලා තියෙනවා. මහා සංඝයාට පූජා කිරීම එක පැත්තක් මම ඔය කියන්නේ. එතකොට එතන සංඝයාට පිළිම බුදුන් පිළිමක් හා සමානයි. බුදුන් පිළිමක් හා සමානයි. ඊළඟට තථාගතයන් වහන්සේ අපිට හිතෙන විදිහට එතන තථාගතයන් වහන්සේ දැන් මේ අවිච්ඡින්නව මේ ශාසනය පැවැතගෙන සංඝ කියන්නේ පුද්ගලෙක් නෙවෙන්නේ. එතකොට දැන් මේ චරිවත් මොගලන් ආනන්ද කාශ්‍යපාගේ එදා ඉඳලා මේ දක්වාම අනාගතේ පහළ වෙන මේ සමූහයකට දෙන දානේ තථාගතයන් වහන්සේ මහත් කල කලේ ඇත්තට මෙතනක් මහා කරුණාව. ඒතර උන්වහන්සේ දැන් අපි බුදුරජාණන් වහන්සේ තමයි පූජා කරන්න ඕන ලද සමහර දායකකාරකාදී නේද ලොකු හාමුදුරන්ටම පූජා කරන්න ඕන කියන මානසිකත්වයක් තියෙනවානේ. එහෙම දැන් සමහරකට බණකට වුණත් හැම දෙයකම ලොකු හාමුදුරු තමයි බලාපොරොත්තු වෙන්නේ. වගේ සමහරවිට අපේ දැනට ඉන්න දායකයන්ටවත් හිතෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේටම පූජා කරන්න තියෙනවා නම් ඒක හොඳයි කියලා. හැබැයි ඉතින් පෞද්ගලික වශයෙන් පූජා කරන දාණය බුදුරජාණන් වහන්සේ පූජා කිරීම මහත්ඵලයි. තථාගතයන් වහන්සේ ඔය සියලුම කාරණා සලකලා තමයි මහා සංඝයාට පූජා කරන්න ඒක මහත්ඵලයි මහාන් සංසය කියලා. මට මතක් වෙනවා අපි හන්නේ එක තැනකදී අහනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට පුද්ගලිකව මේ පූජ කරන දාණයද වඩා ආනිසංස බුදුහාමුදුරු සරිස් හාමුදුරන්ට දෙන දාණයට වැඩියෙන් ආනිසංස එතෙන්දී සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේ සරිස් හාමුදුරන්ට පූජ කළ දාණය තමයි වඩා ආනිසංස දාණය. මහත්ඵල වෙන්නේ මහානිසංස වන්නේ. ඒකේ සඳහන් වෙන්නේ දැන් දීමෙහි ආනිසංස බුදුරජාණන් වහන්සේ තරම් වෙන කවුරුවත් හොඳට පරතරට දැනගන්නේ නැහැ. එතකොට එතකොට මේ දාණය දෙන්නේ කොහොමද කියලා හොඳට සම්මාදිටිය පිහිටුවාගෙන සෝමනස්ස සාගත ඥාන සම්පයුක්ත අසංකාරික සිතක් උපදවාගෙන ඒ දේ කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම විශේෂයෙන් බුදුහාමුදුරුවෝ සරියුත් හාමුදුරන්ට දානි පූජ කරනකොට බුදුහාමුදුරුවෝ කල්පනා කරන්නේ මම මේක මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේට විතරක් පුද්ගලිකව දෙනවා කියලා. උන්වහන්සේ හිතන්නේ මහා සංඝයාට කරන පූජාව. එතකොට අතර මෙතනදී සාමණේරයන්ට දැන් කොටින්ම ගත්තොත් යමක් පරිත්‍යාග කරනකොට සරියුත් මහරහතන් වහන්සේගේ සිතේ පහළ වෙන කුසල සිත්වලට වඩා සිය දහස් ගුණයකින් බුදුරජාණන් වහන්සේ යමක් පරිත්‍යාග කරනකොට එතන අතහැරීමේ චේතනාව ඇත්තටම වැඩි. වැඩි. ඒක තමයි අවබෝධයෙන් යුක්තම. අනිත් එක තමයි අපි අහන්නේ මම හිතන්නේ පුද්ගලිකත්වය පුද්ගලිකත්වය එතන බැහැර වෙනවා මොකද ශරීර ප්‍රාන්දරෝ නියෝජනය කරන්නේ මහා සංඝරත්නය අනිවාර්යයෙන්ම ඒකත් කරාවෝ අර බුදු ශරීර ප්‍රාන්දර බුදුහාමුදුරන්ට පුජ කරනකොට එක පුද්ගලයෙක් හැටියට ගන්නේ ගොඩ මේ බුදුහාමුදුරන්ට කරන පූජාවක් කියලා. නම බුදුහාමුදුර ශරීර ප්‍රාන්දරන්ට පුජ කරන උන්වහන්සේ හිතන්නේ මේ ශරීර ප්‍රාන්දරෝ නියෝජනය කරන සංඝයාටයි මහා සංඝයාටයි කියන්නේ. එතකොට හාමුදුරුවරු එක නමක් දෙනමක් වඩම්මලා හරි දානි දුන්නත් සමස්ත මහා සංඝරත්නයම අරමුණු කරගෙන කරනකොට තමයි ඒ දානේ ආනිසංස වැඩි කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒකට මට චූටි දෙයක් මෙතනදී අත්කර විශේෂයෙන් කියන්න ඕන සාමනස්සන තැනකට ආපු නිසා ඇත්තටම දැන් අපි සංඝයාට වන්දනා කරනකොට දැන් අපේ දායක කාර්කාදීන් අපිත් එක්කම ඇවිල්ලා සමහරලාට කියනවා ඒක මේ වෙලාවේ මතක් කරලා දෙන එක හොඳයි කියලා මට හිතුණා. හාමුදුරනේ මං අහවල් හාමුදුරට වඳින්නේ නැහැනේ කියලා මේ අපිත් එක්කම කියනවා. ඒ ඇත්තටම එහෙම කියන අවස්ථා තියෙනවා. ඒ ඇත්තටම ඒක මහා ලොකු දුර්වලතාවයක්. මොකද ගිහි පින්නතුල්ලාට කීයටවත් බුදුරජාණන් වහන්සේ අනුදැන අදාරලා නැහැ මේ හාමුදුරුවන්ගේ සීලය හොයන්න කියලා. එහෙම. ඇත්තටම ස්වාමීන් වහන්සේ නමකට වඳිනකොට දැන් මට වඳිනවා නම් ආමේ පඤ්ඤාසිරි හාමුදුරන්ට වඳිනවා කියලා වඳින්න අවශ්‍ය නැහැ. වඳින්න ඕන සැරියොත් මුගලන් ආනන්ද කාශ්‍යපාදී මහා සංඝරත්නයටයි මගේ මේ වන්දනාව. ඒ සංඝයාගෙන් පැවතෙන මහා සංඝයාට. මොකද සංඝයා කියන්නේ පොදු වස්තුවක් නේ. බලන්න ඒ දාන සංපයුක්තව අපි වැඳහම අතීතයේ වැඩ සිටිය සියලුම ගුණබර සංඝයාට වැඳ වෙනවා. වර්තමානයේ වැඩ ඉන්න සියලුම සංඝයාට වැඳ වෙනවා. අතීතයේ වැඩ අනාගතයේ පහළ වෙන සියලුම සංඝයාට වැඳ වෙනවා. ඒ නිසා අපේ පින්නතුල්ලා ඒක හොඳට මතක තියාගන්න ඕනේ. ඒ විදිහේ මෝඩ එතරම් අඥාන ප්‍රකාශ කරන්න වෙන්නේ. ඒක අර දානේ පූජා කරනකොට අතීත වර්තමාන අනාගත කියන කාලත්‍රේ වර්ති මහා සංඝරත්නයට පූජා කරනවා කියලා හිතනවා වගේම මේ වර්තමානයේ හාමුදුරු නමකට වන්දනා කරනකොට උන්වහන්සේට විතරයි මේ වඳින්නේ කියන පුද්ගලිකත්වයෙන් තොරව අර වාගේ කාල තුනටමයි මහා සංඝරත්නය ආරම්භ කරගත්තාම ඒ වන්දනාවේ ලැබෙන ආශිර්වාදය වැඩි. අනිත් එක තමයි හඳුරන්නේ තවත් සමහර අවස්ථාවලදී සමහර දායකයෝ කියනවා මං ඒ හඳුරන්න වඳින්නේ වැන්දට වැඩන්නේ සූපත් වේවත් කියන්නේ නැහැ කියලා කියනවා. එහෙම නම ආග බලාගෙන ඉන්නවා හරි මොකක්ද සද්ද නැතුව ඉන්නවා කියලා. ඇත්තටම හඳුරන්නේ හරියට බැලුවොත් එහෙම වැන්දුත් සූපත් වේවා කියලා කියන්නම ඕනද? එහෙම නැත්නම් වඳිනකොට નિરાයන්සෙන් සූපත් වෙන්නේ නැද්ද? නෑ ඇත්තටම දැන් අපි කෙනෙකුට වඳින්නේ පුදුම අනත්‍යමානී ගුණයකින්නේ. දැන් අපි දැන් බලන්න දැන් කෙනෙක් වඳින්නේ දැන් කෙනෙක් ඔය එක එක කරුණු කියනවා නම් ඒවා මේවා නොයේ කරුණු කියනවා නම් එයාගේ මාන්නේ ටිකක් වැඩි. එහෙමයි. ඇත්තටම දැන් අපි ගත්තොත් ලෝකයේ ඉන්න ඉහළම සල්ලිකාරයටවත් කවුරුද කියලා වඳින්නේ නැහැ. එහෙමයි. මේ සංඝයාට වඳින්නේ ඇත්තටම අර ඒ ಗುಣබර ඒ සීලවන්ත භාවය නිසාම තමයි වඳින්නේ. එතකොට ඇත්තටම ස්වාමීන් වහන්සේලාගේ පැත්තෙමුත් අපි නිහතමානීව කියන්න ඕන දෙයක් තියෙනවා ඇත්තටම. ඒක ඇත්තට එවැනි අවස්ථාවල මේ ආදරය, කරුණාව වටකින් කවුරුත් කැමති අපේ ස්වාමීන් වහන්සේ. දැන් අපි මේක අපේ මහා සංඝරත්නය මට අනුකම්පා කරන්න ඕන. මොකද මේක මට කිව්වොත් හොඳයි කියලා හිතෙනවා. මොකද දැන් අපි දැන් අපි ගත්තාම අපේ සංඝ රත්නයේ මහා සීලවන්ත භාවයක් තියෙනවා. ගුණවන්ත භාවයක්, ගාම්භීරත්වයක් ඇතුලේ තියෙනවා. නමුත් අපි අද මේ සමාජ රටාවත් එක්ක බොහෝ දෙනා නොයේ පීඩනයන්ට අසු වෙලා තමයි මේ සමාජ ජීවත් වෙන්නේ. ඉතින් පන්සලකට ආපුවාම උනත් ස්වාමීන් වහන්සේ මහා ලොකුවට ඔළුවෙන් නිකන් බලන්නේවත් නැතුව එහෙම ඉන්න එක අර දායකයාගේ පැත්තෙන් ඒක පොඩි අසාධාරණයක් වගේ. ඒ මෙතෙන්ට එන්නේ මොනවා හරි කරුණාව බලාපොරොත්තු වෙන්නේ. ඒ වෙලාවට අපි වචනකින් සංග්‍රහ කරලා අසුපත් වේවා කියලා ඉතින් කියනවා නම් ඇත්තටම හොඳයි. එහෙම. මොකද දැන් අපි කියනවා අන්‍යාගම්කරණය කරනවා ඒ නොඑක් නොඑක් දේවල් කියනවා. ඉතින් ඇත්තටම අර එන බෞද්ධයාට පන්සලෙන් රැකවරණයක් පිළිසරණක් වචනෙන් හරි කියන්න ඕනේ. කියන්න ඕනේ. ඉතින් ඇත්තටම දැන් අපි වැත්තොත් අපි කෙලින්ම කතා කරපු වෘතව සමහර ආගම්වල බොහොම ඉතින් ඒ ටික හොඳට තියෙනවා. හොඳට කතා කරනවා, hina වෙනවා. නමුත් ඇතුලේ මෙවැනි ගහම් දීලා සාරවත් අර්ථයක් තියෙනවා කියලා කියන්න කොහොමවත් බෑනේ. නමුත් ඒ ඒ මිනිස්සෙකුට අවශ්‍ය කරන ආදරයේ සෙනෙහස ඒ අවස්ථාන රූපීව ඒක ලබා දෙනවා. ඒ අතර භික්ෂුන් වහන්සේලා හැටියට අපේ ඒ දුර්වලතාවයේ තියෙන අපි ඒක ටික ටික අඩු කරගන්න එක හොඳයි කියන එක නෑ මම වෙලා කිව්වේ ඒ වික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන්නේ එතකොට එහෙම සුවපත් වේවා කිව්වේ නෑ කියලා වඳින්න නැතු ඉඳීම සුදුසු ක්‍රියාවක් නෑ අතට ඒක ඒක තමයි අපි දෙපැත්තෙන්ම දැන් දායකයාගේ පැත්තෙන් දායකයාට එහෙම තීරණයක් ගන්න බෑනේ ස්වාමීන් වහන්සේ හිතින් හිතුවද කියලා කියන්න බෑ කියන්න බෑනේ කියන්න බෑ අනිත් එක අපි වඳින්නේ අපි අරමුණ හොඳ නම් ආයේ මොනවත් කතාවක් නෑනේ අනිත් කාරණාව තමයි හාමුදුරුවෝ සුවපත් වේවා කියලා කියූ පමණින්ම දායකය සුවපත් වෙන්නේ නැහනේ. දැන් අපි සියලු සත්වයෝ වෛර නැතුව වෙත්වා කියලා මොනතරම් මෛත්‍රී කරනකොට කියලා තියෙනවා. එහෙනම් මේ වෙනකොට ලෝකේ ඉන්න සියලු සත්වයන්ගේ වෛර නැති වෙන්න බෑ. නමුත් එහෙම කියනකොට අර මෛත්‍රී කරන එක්කෙනාට හොඳයි. ඒ වගේ හාමුදුරුවෝ සුවපත් වෙත්වා කියලා කියනකොට හාමුදුරුවන්ට හොඳයි. දායකයා හාමුදුරුවන් කෙරෙහි කරුණාවෙන් මෛත්‍රියෙන් වඳිනවා නම් සංගුණ සිහිපත් කරලා වඳිනවා නම් ඒ ගුණය අනුස්මරණය කරගෙන වඳින වෙලාවට හාමුදුරුවෝ කිව්වත් නැතත් දායකයා નિરાයාසෙන් සුවපත් වෙලා ඉවරයි. ඔව් දැන් අපේ සානස් හොඳ තැනකට ආවා. දැන් ඇත්තටම දැන් දායකයා අපට වඳිනවා. එහෙම. දායකයා වඳින්නේ අනිත මාන, කියන්නේ මාන්නේ නැති කරලා තමයි වඳින්නේ. ඉතින් ඇත්තටම දැන් ආ දායකයා වැඳ කියලා ඒක අපි ගත්තොත් අපේ මාන්නේ වැඩෙනවානේ. එහෙමයි. නේද? මේ මේ මේ හවල් කෙනා මට වැන්දා කියලා අරයා මාන්නේ නැති කරලා දෙනවා. ඒ මාන්නේ ඊටත් වඩා අපි ගන්නවා. එහෙනම් දැන් මේක ඇත්තට තම තමා තමයි තම තමන්ගේ නැනපමණින් තමයි මේක දැන් ඇත්තටම වන්දනා කිරීම තුළින් ඇත්තටම ගියෙක් වැන්දා කියලා අපිට ලැබෙන දෙයක් නෑනේ. ඒ කෙනාටයි කුසල් සිද්ධ වෙන්නේ. ඒ කෙනා දැනගන්න ඕන හොඳට සිත පිහිටවාගෙන මේ ආර්ය මහා සංඝරත්නයෙන් පැවතෙන මේ අවිච්ඡින්න මහා සංඝයාටයි මගේ වන්දනාව කියලා එයා කුසල් සිද්ධ කරගන්න එයා දැනගන්න ඕනේ. එහෙම නැතුව මේක මේ ප්‍රදර්ශනාත්මකව මම අර ආඳුරන්ට වැඳ ආඳුරුත් එක්ක ගිහලා කතා කරා. ඒ වගේ පක්ලේශ ක්ලේශ ධර්මයන් තමයි අපේ බොහෝ දෙනා මේ ඒක අපි මේ කරපු වන්දනාව පිළිබඳව කතාව මේ සංඝ ගුණයක් වෙන අංජලි කරණීය ගුණයට අංජලි කරණීයට අයිති වෙනවා. අද්දක නළල තියලා වන්දනා කරන්න සුදුසුයි කියන එක එතකොට අපි හඳුරන්නේ ළඟට කියනවා අනුත්තරම් පුණ්‍යක් එක්කම ලෝකස්ස අනුත්තරම් පුණ්‍යක් එක්කම ඇත්තටම දැන් පුණ්‍යක් එක්ක දැන් කෙත කියලා කියන්නේ ඇත්තටම අපි කුඹුර කෙත කියලා කියන්නේ වී අස්යන්න ලබා ගන්න තියෙන කෙත. ඒ ඇත්තටම පින් කරගන්න තියෙන කෙත තමයි මේ සංගරත්නය. ඇයි කෙතකට උපමා කළේ? කෙතකට දැන් ඇත්තටම සාමාන්‍ය වත්තක් ගැන කියන්න පුළුවන්. ඔව් ඇත්තටම දැන් අර ඇත්තටම කෙතකට උපමා කරේ ඇත්තටම දැන් මේ අපි ගත්තාම අපේ ප්‍රධාන ආහාරය තමයි මාංශ භක්ෂණය නෙවෙයි අපි දහන්නේ අපේ ඈත අතීතේ ඉඳලා ආධිකාරික මිනිස්සු ඉඳලා මේ ඇල් සහල් අනුභව කරමින් ඉතින් ඒක තමයි මිනිස්යාගේ විසා ප්‍රධාන පරිභෝජනය. ඉතින් කුඹුරක් කිව්වහම ඉතින් එදා බුදුරජාණන් වහන්සේගේ කාලෙත් එම අදටත් අපේ ලොකු ගෞරවයක් තියෙනවා. කෙතකට තියෙනවා. එතකොට මේ පුණ්‍ය ශේස්ත්‍රයේ මේ කුඹරකට උපමා කරේ ඇත්තටම කුසල් කරගන්න කෙනෙකුට තියෙන මහා කෙතක් මේක. මහා සංගරත්නේ. දැන් ඇත්තටම අපි බැලුවොත් දැන් බලන්න ඉතින් අද දානයක් දී ගන්න ඊළඟට භාවනාවක් ගැන අහගන්න ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න ඊළඟ දහම් කතාවක් අහගන්න වැඩි ඕන දැකලා පහදින්න දැන් අතර සංඝයාගේ දැකීමම මහා මංගල කාරණයක් නේ ඒ නිසා තමයි බුදුරජාණන්සේ වදාලේ මේ මහා සංඝ රත්නය කියලා කියන්නේ මේ සමත්ත බෞද්ධයන්ට නෙවෙයි ලෝක සත්වයාටම පුණ්‍යක්ෂේත්‍රයක්. එහෙමයි. එතකොට අපි හඳුනන අනිත් එක තමයි මේ දැන් සාමාන්‍යයෙන් අපි දන්නවනේ මේ කොන්ක්‍රීට් පොළවක නිකන් වතුර නැති පොළවක වී ඇටයක් දැම්මට ඒක පැලවෙන්නේ නැහැ. නමුත් කුඹරක මඩ සහිත තැනක ඒක දැම්මාම වී යටේ පැලවෙලා ගොයම් පැලයක් ඇවිල්ලා ඒකෙන් වී කරලක් ඇවිල්ලා ඒ කරලේ වී යට සී ගානක් ඇති වෙනවා. එතකොට අර සිල්වත් ගුණවත් මහා සංඝ රත්නය එකතු කරගෙන කවුරු හරි කෙනෙක් විනත් දහමක් කරනකොට කරනකොට ඒ විපාකයේ ප්‍රතිවිපාකයේ බහුණාකාරයෙන් ඒ අර්ථය තව ලස්සනයි. ඒක තමයි ඇත්ත. මොකද ඒ භික්ෂුන් වහන්සේ තුල ඒ සියලු සත්‍ය බෝධිපාක්ෂ ධර්මයන්ගෙන් වැඩිච්ච අර කුඹුරේ තියෙන සියලු පදාර්ථ වගේ මේ භික්ෂුන් වහන්සේ තුල ಗುಣ වලින් පිරීලා තියෙනවා. ඒක ඉතින් යමක් රෝපණය කරපුවාම ඉතින් හොඳටම දැන් අපිට එතන තව මතක් වෙන්නේ අර බුදුරජාණන් වහන්සේ අර දිව්‍ය ලෝකයට වැඩපු වෙලාවේ හත් වෙනි පස අංකුර දිව්‍ය පුත්‍රයා ඉන්දික දිව්‍ය පුත්‍රයා ඒක ඇත්තටම දැන් ඒ දිව්‍ය සමාගම දෙන්න එකට න්යාය. දෙන්න එකට ඇවිල්ලා වම් අත පැත්තේ වාඩි වුණ අංකුර දකුණු පැත්තේ වාඩි වුණ ඉන්දික. ඉතින් අල්පේශාක්‍ය දෙවරු එන්නේ එන්නේ එන්නේ අංකුරට පිටිපස්සට යන්න උනා. මහේශාක්‍ය දෙවරු එන්නේ. මහේශාක්‍ය දෙවරු. එහෙමයි. මහේශාක්‍ය දෙවරු ඉස්සරහට එන්නේ එන්නේ අද උනත් සාමාන්‍ය මනුස්ස ලෝකේ උනත් සාමාන්‍යයෙන් බණක් අහන්න උනත් පොඩ්ඩක් ප්‍රභු පන්තියයි එනකොට ඉතින් අනිත් පැය ටිකක් පිටිපස්සට යනවානේ. ඒ වගේ දිව්‍ය ලෝකෙත් ඒක තියෙනවා. දිව්‍ය ලෝකෙත් නැත්නම් අන්තිමට හැබැයි ඉන්දික හෙල්ලුණේවත් නැහැ. ඉන්දික දිව්‍ය පුත්‍රයා හෙල්ලුණේවත් නැහැ. අංකුරට යොදුම් අනිකන් 12ක් හැටට යන්න දුන්නා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ කල්පනා කළා මේ දානේ ආනිසංස පැහැදිලි කරන්න හොඳ අවස්ථාවක්. අංකුරගෙන් ඇහුවා මොකද මේ දෙන්න එකට ඇවිල්ලා ඔච්චර යොදුම් ගානක් ඈතට ගියේ. ඒ වෙලාව අංකුර බුදුරජාණන් වහන්සේ මතක් කරන ස්වාමීනි මම දන් දුන්නේ අබුද්ධෝපාද කාලේ. දැන් අපේ සම්දෙක ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට මේ නියම කෙතක් තියෙන කාලේ නෙවෙයි රෝපණය කරන්නේ. රෝපණය කරන්නේ. ඇත්තටම අංකුර දිව්‍ය පුත්‍රයා පුදුම දහන රටක් පවත්ලා තියෙනවා. අවුරුදු බර ගාණක් දන් දීලා තියෙන හැම දෙයකින්ම. නමුත් ඒක අල්පේ ශාක්‍ය වුණා. නමුත් ඉන්දික දිව්‍ය පුත්‍රයා කරලා තියෙන පුංචි පින්කමක් බුද්ධ ශාසනයක් තුළ අනුරුද්ධ මහරහතන් වහන්සේට බත් හැන්දක් පූජා කරලා තියෙනවා. එතකොට බලන්න දැන් මේ බුද්ධ ශාසනය කර හොඳ කෙතක රෝපණය කරාට පස්සේ හොඳ බීජයක් ආනිසංස වෙල්ලන ආනිසංස ලබා ගන්න පුළුවන්. එහෙමයි. එතකොට අපේ හාමුදුරනේ දැන් ඒකෙන් තවත් පැහැදිලි වෙනවා මේ ගිහි බහූතස්සපි උපකාරානි පුඤ්ඤානි ගිහියන්ට පින් බොහොම උපකාර. දේව බහූතස්සපි උපකාරානි දෙවියන්ට පින් උපකාර. ඒ කරන්නේ පබ්බජිතස්සපි උපකාරානි. පැවිද්දන්ට පින් උපකාර වෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ අපේ හඳුරන්නේ දැන් මේ මහානකම ලැබෙන්නේ මහ විශාල පිනකට හාමුදුරු කෙනෙක් වෙන්න ලැබෙන්නේ. එහෙම ලැබිලා හොඳට ජීවත් වෙන්න ලැබෙන්නේ මහ විශාල පිනකට. සමහර හාමුදුරුවන්ට සිව්පසේවත් නැති අවස්ථා ඕන තරම් අපි දකිනවනේ. ඉතින් ඒ වගේම සමහර හාමුදුරුවන්ට අපි හාමුදුරනේ මහානකම ලැබිලා හොඳ අධ්‍යාපන ඉගෙන ගන්න වාසනාව තියෙනවා. ඒ කියන්නේ සමහර අය ඉන්න මහානුණා හරියට අධ්‍යාපනයක් ලැබෙන්නේ නැති යන්නේ. නමුත් විශ්වවිද්‍යාලවල වගේ තැන්වලට ගිහිල්ලා අධ්‍යාපනය ලබන්න තරම් සුදුසුකම් තියෙනවා. හැබැයි සමහර වෙලාවට අධ්‍යාපන මට්ටමින් ඉහළට යන්න යන්න ಗುಣධර්ම වලින් පිරිහෙන අවස්ථාවන් භික්ෂුන් වහන්සේලා තුළ දකින්නට ලැබෙනවා. එතකොට සාමාන්‍යයෙන් හාමුදුරු කෙනෙක් වුණාම ජනතා ප්‍රසාදයේ ඇති වෙන විදිහට තමන්ගේ හැසිරීම රටා ඇති කරගන්න ඕනනේ. ඒතකොට අපේ රටේ ඉන්න මේ තරුණ භික්ෂුන් වහන්සේලාට කොහොමද මේ ජනතා ප්‍රසාදය ඇති කරගෙන ජනතාව දකින අයගේ ශ්‍රද්ධාව වැඩි වෙන විදිහට හැසිරෙන්න අවශ්‍ය වෙන වටපිටාව පිළිබඳ උපදේශයක් ලබා දෙනවා. ඇත්තටම අර දසධම්ම සූත්‍රයේ තියෙනවානේ අන්නෝ මේ ආකප්පෝ කරණියතු පබ්බදිතේ පත්‍යකිතප්ප. එහෙමයි. ඒ ඇත්තටම මේ අපේ ස්වාමීන් වහන්සේලා අද අපේ තියෙන මේ ආකල්පන අපිට තියෙන මේ ප්‍රධාන අවිය ගැන තේරුම් අරන්නේ නැහැ. අපිට තියෙන හොඳම අවිය තමයි සන්තුන් භාවය, සංවරය. ඊළඟට මෛත්‍රිය. ඉතින් ඒක තේරුම් ගන්න නැතුව වැඩ කිරීම තුළ අද විශාල පරිහානියකුත් සිද්ධ වෙලා තියෙනවා. මම පුංචි උදාහරණයක් කියන්නම්. දැන් මම අපේ ඔක ඉස්සර අපේ දරණාගම කුසලධම්ම ස්වාමීන් වහන්සේ අපවත් වෙන්න කලින් මොක මතක් කළා. ඒක ඇත්තටම අපිට මේ සංඝයාට තියෙන බලයේ ස්වාමීන් වහන්සේ මහා පුදුම බලයක් තියෙන අපිට. මොකද මේ Brahmachari ජීවිතයක් ගත කරන කෙනෙකුට තියෙන බලය සුළුපටු නෑ. ඒකෝට මේ බලය අපි පාවිච්චි කරන්න දන්නේ නැහැ. එකක් ඇත්තටම භික්ෂුන් වහන්සේලා මේ කුමන්ත්‍රණයකට අහු වෙලාද කියලා කියන්නත් මට තේරෙන්නේ නැහැ. මොකද අපිට මහ පුදුම බලයක් තියෙනවා. හිතන්න මේ දුටුගැමුණු රජතුමාගේ කාලේ ඉඳලා අපි මේ ලංකාවේ ගත්තත් භික්ෂුව විශාල කාර්යභාරයක් කරලා තියෙන මේ රාජ්‍ය පාලනය පවා. ඒත් ඇත්තටම අද වික්ෂුන් වහන්සේ හොඳට මහානකම රැකගෙන සුපිරිසම්ව හැඳ පුරවාගෙන විකේස් රවුල් බාගෙන ඉතින් මෙත් සිතින් අපි හිතමු රජ කෙනෙක් ගේනවා මොකක් හරි රටට නොගැලපෙන මොකක් හරි අනපන මොකක් හරි දෙයක්. ඉතින් වික්ෂුන් වහන්සේට ඇත්තටම මේකට නිශ්ශබ්දව ඉන්න කියලා එහෙම එකක් නැහැ. වික්ෂුන් වහන්සේ අනිවාර්යෙන් අනුශාසනා කරන්නට ඕන. දැන් මහරහතන් වහන්සේලා පවා පක්ෂ නිකුජන කර්මය පවා කරලා තියෙනවා. එතකොට හැබැයි ඒක කරන්න ඕනේ අපේ තැන ඉඳගෙන අර අපි පැවිද්දෙක් කියන තැන ඉඳගෙන අපි ගිහියෙක් බවටපත් වෙලා ඒවට විසඳුම් හොයන්නිකුත් කවදාවත් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි හන්නේ භික්ෂුන් වහන්සේට දේශපාලනය කරන්න එපා කියන එක නෙවෙයි අවශ්‍ය පක්ෂ දේශපාලනය යන්නේ නැතුව දේශපාලඥයන්ට නිසි තැන ඉඳලා අවවාද අනුශාසනා කිරීම කිසිම කෙනෙකුට ගැති වෙන්නේ නැතුව ගැති වෙන්නේ නැතුව ගැති වෙන්නේ නැතුව ඇත්තටම ඒ දේශපාලකයන්ට අනුශාසනා කරන්න ඕන ඇත්තටම දැන් අද කාලේ අපි හඳුනන්නේ තියෙනවනේ ඒ ප්‍රධාන පක්ෂවල භික්ෂු සංවිධාන සංවිධාන තියෙනවා. ඒතකොට ඒවා ඒ හැමෝම කෙලින්ම අගතියට ගිහිල්ලා ඉවරයි. සතර අගතියෙන් අගති ගාමි වෙලා ඉවරයි. එහෙම නැතුව භික්ෂු අපේ හැමෝම කිව්වොත් දැන් උදාහරණයකට අප මඩිහි මහානායක හැමෝම කිසිම පක්ෂ දේශපාලනකට යන්නේ නැතුව රාජපාලන හැම එකම හැම කෙනෙකුටම අනුශාසනා. ඒ වගේම අපි හාමුදුරුවෝ දන්නවා මමත් දන්නවා හොඳට කුසල ධම්ම හාමුදුරුවෝ කිසිම පක්ෂ දේශපාලන තිබුණේ නැහැ. නමුත් හාමුදුරුවෝ මතක් කළ විදිහට සමහර අනපනක් පවා ගේන හදනකොට ඒ අදාළ රාජනායකයන්ට සමීප වෙලා අනුශාසනා කරපවත්තා තියෙනවා. එතන සාමාන්‍යයෙන් දැන් මම කියාගෙන ආවේ දැන් අපි ස්වාමින්වහන්සේලා පිරිසක් අපි තුන් රජ කෙනෙක් ගේනවා ආණ්ඩුවක් ගේනවා මොකක් හරි රටට ගැළපෙන්නේ නැති මොකක් හරි පනතක්. ඒ වෙලාවට ස්වාමීන් වහන්සේලා සිය නමක් හරි 500 නමක් හරි මුදර කෙස් රවුල් බාගෙන මෛත්‍රී භාවනාවෙන් ඕනනම් පාත්‍රෙත් අපි එල්ලගෙන ස්වාමීන් වහන්සේලා සිය නමක් හරි පා ගමනින් අර්ධයගහ මන්දිරයට හරි රජමැදුරට හරි ස්වාමීන් වහන්සේලා වැඩම කළොත් මොන ගේට්ටුවද වහන්න පුළුවන් වහන්න පුළුවන් බෑ ඒ රාජ්‍ය නායකයන්ට <laughs> උණ ගන්නවා කරන්න බෑ මේක දෙක මේක ඒ තරම් සීලේ මහ තේජසක් තියෙනවා. හැබැයි සිවුරු කඩාගෙන තාපෝ වලින් පැනගෙන ගියොත් කඩියස් තමයි. ඒකටම ඒක තමයි අද ඒකයි මම කිව්වේ එතන අපේ ස්වාමීන් වහන්සේලා මොකද්දෝ කුමන්ත්‍රණයකට අහු වෙලාදෝ කියලා හිතෙන්නේ. අර අපිට තියෙන මහා අවිය අයින් කරලා මේ පුංචි පුංචි ආයුධ අරගෙන අපි මේ ආයුධකුත් නෙවෙයි නිකම් මේ ගිහි ආකල්ප අරගෙන දැන් අතරම පැවිද්දා මේ බොහොම මේ සංවරශීලීව මේ වැඩේ කරන්න එපා. දැන් අපි ඇත්තටම කතා කළොත් අපි මේ ඇත්තටම පැවිද්දා අනුශාසනාවක් කරනකොට පවා මේක ආවේගශීලීව දැන් බලාගෙන ඉන්න කෙනාට මහා දේශයක් මේ භික්ෂුන් වහන්සේ කතා කරන්නේ පුදුම දේශයකින් කියන එක තේන්න නරකයි. එහෙම. බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් මේක බොහොම අවබෝධ කරලා දෙන්න භික්ෂුන් වහන්සේලා පෙළඹෙනවා නම් ඇත්තට මේක ලොකු දෙයක් ඉතින් ඇත්තටම. එතකොට අපි හාමුදුරනේ තවත් දෙයක් අපි දැනගන්න කැමතියි. දැන් අපි දන්නවා මේ අපේ මේ සමාජයේ භික්ෂුන් වහන්සේලා සමහර හාමුදුරු ඉන්නවා මනා පුහුණුව නැතිකම නිසා. එහෙම නැත්නම් නිසි ගුරුවරයෙකුගේ ඇසුර නැති නිසා. සමහර හාමුදුරුවරු ඉබාගාත යන ගතියක් අපි දැකලා තියෙනවා. විශේෂයෙන්ම දක්ෂතා තියෙන, දේශන කුසලතා තියෙන, විවිධ ශේෂ්ත්‍රයන්හි දක්ෂතා තියෙන හාමුදුරුවෝ ඒ දක්ෂතා ඉස්මතු වෙනකොට ගුරුවරුන්ගෙන් බැහැර වෙලා යන ස්වාධීන වෙලා කටයුතු කරන අවස්ථා අපි දකිනවා. එහෙම කටයුතු කරද්දී නිසි මඟ පෙන්වීමක් නැති නිසා විවිධ ක්‍රියාකාරකම් වලට නැඹුරු වෙලා බොහෝ ගිහි භවතුන්ගේ දෝෂ දර්ශනයට ලක් වෙන අවස්ථා අපි දකිනවා. ඒ වගේම මේ ඇතම් විශ්වවිද්‍යාල භික්ෂුන් වහන්සේලාගේ වෙනත් වෙනත් භික්ෂුන් වහන්සේලාගේ ක්‍රියාකාරකම් නිසා සමස්ත සංඝයාටම ගිහි ජනතාව බැනවදින අවස්ථාවන් අපි දැකලා තියෙනවා. දැන් ඒ වගේ දෙයකදී මොන විදිහේ අකුසල් ප්‍රමාණයක් ගිහි අයට රැස් වෙනවද? එහෙම රැස් කරන්නට දායක වෙච්ච භික්ෂුන් වහන්සේලාට මොන වගේ ඉරණමක් උරුම වෙන්නේ? දැන් අත්‍රම් ස්වාමීන් වහන්සේ මේ ශික්ෂා පදයක් මට මතක් වුණා. සාමාන්‍ය භික්ෂුන් වහන්සේ නමකට අර පාචිත්‍ය පාළියේ තියෙනවා තලසත්තිකං උග්‍රේය කියලා. කියන්නේ බය කරන්න බය වික්ෂුන් වහන්සේ නමකට බය කරා කළත් ඒ වික්ෂුට මහා ආපත්‍යක් සිද්ධ වෙන අකුසලයක් සිද්ධ වෙනවා. මේ වික්ෂුවකට. එහෙම. ඒක ඇත්ත වශයෙන්ම දැන් අපි හිතමු ගුරුවරයෙක් ගෝලෙක් කිස්සෙක් හදාගන්න කරන එක වෙනම දෙයක්. එහෙම. ඒක ඇත්තටම දැන් ගිහියෙක් හැටියට වික්ෂුන් වහන්සේ නමකට දෝෂාරෝපණය කරනවා කියලා කියන්නේ ඉතාම භයානක අකුසලයක්. මොකද ඒක භික්ෂුවකට නෙවෙයි භික්ෂුවගේ අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ සමස්ත සංඝයාටම තමයි ඒ ගිහ දෝෂාරෝපණය කරන්නේ. මේ පුණ්‍යක් කෙත්ත කියන පින් කෙතකට තමයි මේ දෝෂාරෝපණය සිද්ධ කරන්නේ. මගේ ජීවිතේ මම හොඳටම මේ අත්දැකීම් තියෙනවා. ඔය සංඝයාට ස්වාමීන් වහන්සේට ඕන තරම් ඇති. සංඝයාට දෝෂාරෝපණය කරපු. ඒ වගේම ස්ථාන හදාගෙන ඒ දායකයාට ඕන විදිහට සංඝයා පාලනය කරපු මිනිස්සුන්ට වෙලා තියෙන දේ සමහරලාට හිතා ගන්නත් බැහැ. මම දන්නවා කීප දෙනෙක් ඉන්නවා. සමහර අය පුදුම දුක්ඛිතවයි මේ මරණයටපත් වෙලා තියෙන්නේ. ඊළඟට සංඝයාට වහින අයට මම හොඳටම දන්න දෙයක් තමයි ඇඟේ කුෂ්ඨ රෝගයක් එනවා. ඒ නිසා මේ කිසිසේත්ම අපේ දායක පින්නතුලා එක හොඳටම මතක තියාගන්න ඕන. මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නයට දෝෂාරෝපණය කිරීම ඉතාම භයානක දෙයක්. ඒ වගේම අපි හන්නේ සමහරට මේ ආනන්තරී පාප කර්මයක් හා සමාන කර්මයක් හැටියට හඳුන්වන මේ ආර්යෝපවාදයේ ආර්යෝපවාදයේ ඒ වගේ එකකට අහු වෙන්නත් ඉඩ තියෙනවද? අනිවාර්යයෙන්ම වගේ එකකට අහු වෙන්න ඉඩ තියෙනවා. මොකද ස්වාමීන් වහන්සේ අපිට කෙනෙකුගේ ස්වરૂපයේ දිහා බලන මෙයා මාර්ගඵල ලබලද නැද්ද කියලා කියන්න බෑ. ඒත් අතර මම පුංචි උදාහරණයක් කියන්නම් මම මේ කොළඹ ආශ්‍රිතව විහාරස්ථානයක ධර්ම දේශනාවකට ගියා. ඉතින් ධර්ම දේශනාවට ගියාම උන්වහන්සේ කොණ්ඩේ ටිකක් වැවිලා එතන හිටපු ලොකු ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ තමයි අර ඇම්ප් එක වැඩි කරන්නේ අඩු කරන්නේ මිනිසුන්ට වාඩි වෙන්න කියන්නේ. ඉතින් අර ටිකක් මේ අසංවර ගතියක් ලැබුණා. ධර්ම දේශනාව අවසන් වෙලා උන්වහන්සේ මට කිව්වා මට පොඩ්ඩක් ඔබ වහන්සේත් එක්ක කතා කරන්න ඕන කියලා. ඉතින් ඇත්තටම මම එකට කැමතිද උන්වහන්සේත් කතා කරනකොට මට පුදුම හිතුණා උන්වහන්සේ හැමදාම උදේ 3 ඉඳලා 6 වෙනකම් භාවනා කරනවා. ඊළඟට උන්වහන්සේ නීවරණ හොඳට යටපත් කරගෙන මට හිතුණ විදිහට උන්වහන්සේ පටම ධ්‍යාන මට්ටමේ ඉන්න කෙනෙක්. නමුත් අපිට හිතන්න බෑ අර අර බාහිර ස්වરૂපයෙන්. ඔව් බාහිර ස්වરૂපයෙන් සමහරලාට බොහොම සංවරව ඉන්න කෙනෙකුගේ ලොකු අඩුපාඩු තියෙන්න පුළුවන්. නමුත් මේ ස්වාමීන් වහන්සේ නිසා දායක කාරකාදීන්ට මතු පිටින් බලලා අර ස්වාමීන් වහන්සේ මාර්ගඵල දැන් මිනිසුන්ට තියෙන 아무තු ලෙඩකුත් තියෙනවා. සාමාන්‍යයෙන් ඔන්න කොහරි ස්වාමීන් වහන්සේ නම භාවනා කරනවා නම් ඒ හා සම්බන්ධ අනුශාසනා කරන මිනිස්සු ඉස්සෙල්ලම ගිහලා අහන වහන්සේ මාර්ගඵල ලාභ. ඒවා අහන්න සුසු දේවල් නෙවෙයි. ඒවා සාමාන්‍යයෙන් ඒ ස්වාමීන් වහන්සේ සීමා මාලකයක ඒ වගේ වැඩිහිටි ස්වාමීන් වහන්සේලාත් එක්ක සාකච්ඡා කරන්න ඕන දේවල් ඒවා. ඉතින් එතකොට අපේ බොහෝ දෙනා කිසි බයක් නැතුව බාහිර ස්වરૂපය බලලා වික්ෂුන් වහන්සේලාට එහෙම දෝෂාරෝපණය කරන ඒක ආර්ය උපවාදයක් ඇත්තටම දැන් ධර්මයේ සඳහන් වන අපේ ස්වාමීන් වහන්සේ මතක් කරපු එක හොඳයි. උන්වහන්සේ රහතන් වහන්සේ නමක් නම් නැත්නම් මාර්ගඵලලාභීෙක් නම් එහෙම දෝෂාරෝපණයක් කළා නම් උන්වහන්සේ පිරිනවන්ට යවනම් ඒ ආදාහනය කරපු තැනට ගිහිල්ලා හරි සමාව ගන්න කියනවා. එහෙම නැතුනොත් ඒ මාර්ගඵල ලබන්නේ ලොකු බාධාවක් බවට පත් වෙනවා. එහෙමයි. අද අපේ සමාජයේ බොහෝ දෙනා හිතනවා මේ කෑමක් උණයි නොකෑමක් උණයි දෙන්න මේකයි කියලා මරලා දානවා වගේ මේ ගොඩක් අය මේ සංඝයාට බනිනකොට වැරදි කරපු එක්කෙනාට සමස්ත මහා සංඝරත්නය සිල්වත් ගුණවත් මහා සංඝරත්නය දෙදෙනාම ඒ චෝදනාවට ලක් වෙනවා. අනිත් කාරණාව තමයි අපි හඳුරන්නේ දැන් කෙහෙල් ඇවරියක එක gediyak නරක් වුණා කියලා කෙහෙල් ඇවරියම විසි කරන්නේ නැහැ නේද? ගෙහෙල් නරකච්ච ගෙහෙල් ගෙඩිය කඩලා අයින් කරලා දානවා නිසා. ඉතින් සමහර අපේ සමාජයේ බොහෝ දෙනා ඉන්න ඔය ඔක්කොම සංඝයා වහන්සේලායි ආදි වශයෙන් සමස්තයටම චෝදනා කරනවා. ඉතින් එහෙම චෝදනා කිරීම මොනතරම්නම් බරපතල කර්ම විපාක සකස් කරනවාද කියන එක අපිට වටහා ගන්න තිබ ස්වාමීන් වහන්සේ දැන් ඉතින් මේ සංඝයාට තින් දුස් කියන එක අහිංසක වෙන්න ස්වාමීන් වහන්සේලාට තින් ඔය අර අර පැරණියක් අර උඩ පැන පැන තල්නවා වගේ ඉතින් සමහරවල්ලාට දැන් තරුණ ගිහියෙකුට තරුණ පිරිමි ළමයෙකුට කොල්ලෙකුට දැන්නොත් එහෙම ප්‍රතිප්‍රහාරයක් එල්ල වෙන්න පුළුවන්. ඉතින් අතර වික්ෂුන් වහන්සේ නමකට ඉතින් බැනලා ඕන තැනක ඉතින් එහෙම ප්‍රශ්නයක් දන්නවා මේ පහසුවෙන්ම බනින්න ඕන දෙයක් කරන්න පුළුවන් කියලා. ඉතින් එහෙම එකක් තියෙනවා අද සමාජයේ එහෙම දෙයක් මම දැකලා තියෙනවා. මොකද අද සමාජයේ සමහර තැන් තියෙනවා වඳින්න වඳින්න වඳින්න තමයි ගහන්නේ. එහෙම තත්ත්වකුත් තියෙනවා. ඒ සියලු අඩුපාඩු මගහැරව ගන්න විශේෂයෙන්ම මෙයා. මට බයින්නවත් එපාවත් සම්දෙක්ක ස්වාමීන් වහන්සේට බයින්න එපාවත් කියන එක නෙවෙයි. සමස්ත මහා සංඝරත්නයට දෝෂාරෝපණය කිරීම ඉතාම භයානක දෙයක් හැටියට අපි හැමදෙනාම මතක තියාගන්න ඕනේ. අර වඳින්න වඳින්න ගහනවා වගේ හොඳ තැලෙන්න තැලෙන්න යකඩේ මෝහත් වෙනවා වගේ. ඉතින් හාමුදුරුවරුත් ඔය වගේ දෝෂ දර්ශන වලට ලක් වෙන්න ලක් වෙන්න වයින් පන්නරේ ලබාගෙන අභියෝග ජයගෙන සමාධි පිළිමේ වගේ හිත හදාගෙන හිත ශක්තිමත් කරගන්න වෑයම් කිරීමක් යෝග්‍යයි කියන එක අපි මේ වෙලාවේදී අවධානය කරනවා. අපිට නියමිත කාල වේලාවත් අවසන් වීගෙන යන්නේ අපේ හඳුරන්නේ. ඉතින් අපි අද සංගුණ පිළිබඳව සාකච්ඡාවට භාජනය කළා. අපේ හඳුරු සිහිපත් කළ මේ විදිහට මේ සංඝ සෝබන ගුණයන්ගෙන් යුක්ත වෙලා කොහොමද මේ රටක ප්‍රගමණයට ශාසනය ආරක්ෂාවට භික්ෂුන් වහන්සේලා කටයුතු කරන්න ඕන කියන එක අපේ භික්ෂුන් වහන්සේලා අපේ හාමුදුරුවරු අපි දෙනම තාම කුඩා දෙනමක් අපේ වැඩිහිටි භික්ෂුන් වහන්සේලා නායක හාමුදුරු ගොඩාක් ඉන්නවා උන්වහන්සේලා කල්පනා කරලා බලලා අදාළ ක්‍රියාමාර්ග වලට අනුගත වෙනවා නම් ඒක වඩාත් යෝග්‍යයි කියලා අපි විශ්වාස කරනවා බුදුරජාණන් වහන්සේ පවා චාපාල චේතස්ථානයේ ආයු සංස්කාර අතහැරියේ තමන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝයා කෙරෙහි පූර්ණ විශ්වාසය තබාගෙන සංඝ සෝභන ගුණයන්ගෙන් යුක්තයි හාමුදුරුවරු කියලා උන්වහන්සේට වැටහිච්ච නිසා ඒ තමයි වික්ත විනීත විශාරද බහුශ්‍රත ධර්මධර ධර්මානුධර්ම ප්‍රතිපන්න කියන මේ ගුණ ටික. ඉතින් මේ ගුණයන්ගෙන් සෝභමාන වුණොත් හාමුදුරු කෙනෙක් අර අපේ හාමුදුරු කියපු විදිහට භික්ෂු භික්ෂුන් වහන්සේ නමක් විදිහට බොහොම උපසාන්ත විදිහට ගිහිල්ලා විරෝධතා පළ කරනකොට ව්‍යක්ත විදිහට කරුණු දක්වනකොට විනීත ආකාරයෙන් හැසිරෙනකොට ඒ වගේම විශාරදයකදී බය නැතුව ඉස්සරහට යනකොට ඒ විතරක් නෙවෙයි කරුණු කාරණා හොඳට අධ්‍යයනය කළ එක එක්කෙනා කියන නිසා නෙවෙයි හොඳට අවබෝධයෙන් යුක්ත වේ කරුණු ගවේෂණය කරලා ඒ කරුණු ඉදිරිපත් කරනකොට ඒ වගේම ධර්මධරව ධර්මානුධර්ම ප්‍රතිපන්නව ඒ කටයුතු කරනකොට රාජ රාජ මහා මාත්‍යාදීන් පවා හෙල්ලිලා යන විදිහට ඒ අය පවා ඒ අවශ්‍ය කරන දර්ශනයට අනුගත කරන්න පුළුවන් විදිහට මඟ පෙන්වන්න පුළුවන්. එහෙම අතීතයේ උරුමයක් අපිට තිබුණා. ඒ උරුමය වර්තමානයේ රඳවාගෙන අනාගතයට දායාද කිරීම තමයි සංඝයා වහන්සේලා හැටියට අපි හැමෝගෙම වගකීම වෙන්න ඕන. ඒත් එක්කම අතීතයේ ඉඳලා සංඝරත්නයේ කෙරෙහි මහත් ප්‍රසාදයෙන් අපේ දායක පිරිස කටයුතු කළේ. ඉතින් ඒ දායකයන් තුළ ඇතිවෙන සංඝ ප්‍රසාදය අනාගතයටත් දායාද කිරීම වර්තමානයේ ඉන්න භික්ෂුන් වහන්සේලාගේ වගකීමක් කියන එක අපි මේ වෙලාවේදී අවධාරණය කරමින් අපේ ධර්ම සාකච්ඡාවේ කටයුතු මේන් સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙන. ඉතින් අදත් විවිධ ශාසනික වැඩ කටයුතු මැද වුණත් අපි මේ සාකච්ඡාව සාර්ථක කරගන්න පින්වත් ඔබ දැනුවත් කරන්න මේ ස්ථානයට වැඩම කරපු අපේ කල්යාණ මිත්‍ර නිර්හවති පඤ්ඤාසිරි මාහින් පානන් වහන්සේට බෙහෙවින් පුණ්‍යානුමෝදනා සිද්ධ කරන ආශිර්වාද කරනවා. ඒ වගේම ධර්ම සාකච්ඡාව නරඹපු පින්වත් ඔබ හැමදෙනාටම මේ උතුම් කුසල් බලෙන් මෙලොව ශාන්තිය, පරලොව සුගතිය සහ ඒ නිර්වාණ ශාන්තිය සිද්ධ වේවා කියලා මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි. ධම්මානුපස්සන එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න